එතෙන්දී බුදුරජාන් වහන්සේ ඇත්තටම මතු කරන්නේ මේ සන්තුට්ටි කියන ගුණය. සන්තුට්ටි කියන්නේ පින්වත්නි මේ ලද දෙයින් සතුටු වීම කියන ගුණය. එතකොට දැන් ඇතැම් මේ ධම්මපද ගාථාව කියනවා සන්තුට්ටි පරමං ධනං කියලා. මේ අපිට තියෙන උතුම්ම ධනය මේ ලද දෙයින් සතුටු වීමේ ගුණයයි කියලා බුදුරජාන් වහන්සේ කියනවා. දැන් යම්සි කෙනෙකුට ලද දෙයින් සතුටු වීමේ ගුණය තියෙනවා නම් එක අතකින් ඒක හරියට මේ සියල්ල ලැබුණා හා සමානයි. මොකද එයාට මේ වෙන දෙයක් ලබා ගැනීමේ ලොකු දැඩි උවමනාවක් නැහැ. මොකද එයා දැනටමත් තියෙන දෙයින් හොඳටම සෑහීමකටපත් වෙලා. තව තව දේවල් හොය හොයා යන ගතියක් එයාගේ තුල එයා තුල නැහැ. මොකද එයා දැනට තියෙන දෙයින් සෑහෙන සෑහීමකටපත් වෙලා සතුටටපත් වෙලා සම්තෘප්තිමත් වෙලා ජීවත් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා සන්තුට්ඨි පරමං ධනං. මේ ලද දෙයින් සතුටු වීම උතුම්ම ධනයයි කියලා. ඒ වගේම තවත් තැනක ධර්මයේ සඳහන් වෙනවා සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස කියලා. මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ධර්මමිනේ මාර්ගයම මේ ලද දෙයින් සතුටු වෙන අයටයි කෙලවරක් නැතුව විවිධාකාර මට්ටමින් අප්තෘප්ති කරව විවිධාකාර දේ හොය හොයා යන පිරිසකට නෙමෙයි කියලා මේ අර අනුරුද්ධ මහරහතන් වහන්සේට පහළ වෙච්ච ඇත්තරම රහත් වෙන්න කලින් පහළ වෙච්ච මේ මහා පුරුෂ විතර්ක ඔස්සේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට එක්තරා අන්දමක ලද දෙයින් සතුට වෙන ගුණයක් අපි තුල වැඩෙන්න ගන්න ඕනේ. ඒ ඒබඳු ගුණයක් අපි තුල ඔන්න වැඩෙනවා නම් අන්න අපි තව තව මේ ධර්මයට සමීප වෙනවා. මොකද ධර්මය සැසඳෙන්නේ ධර්මය සමාන්තරව ගමන් කරන්නේ අර ලද දෙයින් සතුට වෙන පිරිසක් හා සමගයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මේ තමන් වහන්සේගේ මේ ධර්මය ලද දෙයින් සතුට වෙන පිරිසකටයි. සන්තුට්ඨස්සායන් ධම්මෝ. ඊළඟට මම අදහස් කළා දැන් මේ මාත්‍රකාවේ එන්නේ යම්පි භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති. ඊතරීතර චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය, බේසජ්ජ පරිකාරේන. දැන් එතකොට විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා අරබහා තමයි මේක දේශනා කරලා තියෙන්නේ. නමුත් අපිට ඒ ඔස්සේම අපේ ගිහි ජීවිතවලත් මේ කාරණාවන් ඉෂ්ට කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මේ සාමාන්‍යයෙන් මේ ලද දෙයකින් සතුටු වීමේ ගුණය අපි තුල පින්වත්නි බොහොම පැරණි කාලයේ තිබිච්ච ගුණයක්. අපේ ඈත මුතුන් මිත්තෝ මේ අපි තරම් විවිධාකාර දේවල් හඹා පිරිසක් නෙමෙයි. ඒ අය බොහොම සරල ජීවිත ගත කරමින් හැබැයි බොහොම සතුටින් ගත කරලා තියෙනවා. අද වර්තමානයේ අපිට දහසකුත් දේවල් තිබුණත් නැති එකම දේ තමයි හිතේ සතුට. දැන් ඒ කාලේ ලංකාවේ විශේෂයෙන්ම ප්‍රසිද්ධ වෙලා තියෙනවා එක්තරා සූත්‍රයක් අරිය වංශ සූත්‍ර දේශනාව කියලා. දැන් මේ පිංගුතුන් අහලා ඇති. මේ අරිය වංශ සූත්‍ර දේශනාවේදී ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ මේ ආර්ය වංශිකයින්ගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාගේ, පසේ බුදුරජාණන් වහන්සේලාගේ, රහතන් වහන්සේලාගේ, ආර්යයන් වහන්සේලාගේ ඒ පෞරාණික චාරිත්‍ර විදි තමයි මේ අරිය වංශ සූත්‍රයේදී කියලා දෙන්නේ. ඉතින් මේක කොයිතරම් උන්වහන්සේලාට ගෝචර වුණත් අපේ ලංකාවේ බහුලව සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙලා තියෙන්නේ. ගිහි පින්වතුන්. මෙන්න මේ සූත්‍රය අහලලු. ඉතින් අපේ සාමාන්‍යයෙන් සාහිත්‍ය ගැන අපේ මේ අපේ ඉතිහාසය ගැන හදාරන උගතුන් කියන්නේ මේ අරිය වංශ සූත්‍ර දේශනාව ලංකාවේ කොහේ හරි පවත්වනවා නම් ඈත අතීතෙදී ඉතින් අපේ ඒ අතීත මුතුන් මිත්තෝ තමන්ගේ වැඩ බහා තබලා ඒ බොහොම දුරකතර ගෙවාගෙන ඒ ආර්ය වංශ සූත්‍රය දේශනා කරන තැන්වලට ගමන් කරනවලු. ඉතින් ඒ කාලෙ ඉතින් වර්තමානයේ වගේ මේ නවීන මේ ප්‍රවාහන පහසුකම් තිබිච්ච යුගයක් නෙමෙයි. ඉතින් ඒ අය බොහොම මගතොට ගෙවාගෙන බොහොම සක්මනින් තමයි මේ කටයුත්ත සඳහා යෙදෙන්නේ. ඉතින් මේ වගේ ලොකු කැපවීමකින් ගිහිල්ලා එතන දහස් ගණන් පිරිස් ඒ යම්සී ධර්මකතික ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ අරියවංශ සූත්‍ර දේශනාව කරනකොට මේ දිවා රාත්‍රී මුළුල්ලේ මේ මේ පැයක් කරන දේශනාවක් නෙමෙයි. රාත්‍රී මුළුල්ලේ බොහොම සංවිධානාත්මකව මේ විදිහට මේ ස්වාමින් වහන්සේ කෙනෙක් කරන මේ අරියවංශ සූත්‍ර දේශනාව සවන් දෙනකොට මේක අහන් හිටපු ගිහි පින්වතුන් සෝවාන් ආදී මාර්ගඵල ලබනවලු. ඇත්තටම පින්වත්නි ලංකා ඉතිහාසයේ ගිහි පින්වතුන් ඒ සෝවාන් ආදී මාර්ගඵල ලැබලා තියෙන්නේ බහුලව මේ සූත්‍රයට සමන් දීලා. නමුත් මේ සූත්‍රයේ අන්තර්ගතය ගත්තොත් විශේෂයෙන්ම මේකේ තියෙන්නේ මේ රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිපත්ති මාලාවක්. මේකේ අඩංගු වෙන ප්‍රධාන කරුණු තුනක් දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන නාථකරණ සූත්‍රයේ මේ අටවෙනි ආරක්ෂාව සපයා දෙන කාරණයමයි. අරියවංශ සූත්‍රයේ එන්නේ ඉතරීතර ඉතරීතර පින්නපාත සන්තුට්ඨෝ හෝති. ඉතරීතර චීවරේන සන්තුට්ඨෝ හෝති. ඉතරීතර සේනාසන ගිලානපච්චය බේසජ්ජ පරික්ඛාරේන සන්තුට්ඨෝ හෝති මේ ආදී වශයෙන්. එතකොට තව කරුණු කීපයක් භවනාව හා සම්බන්ධයෙන් අරියවංශ සූත්‍රයේදී සාකච්ඡා කරනවා. නමුත් අද අපිට මාතෘකාවට අදාළව සැලකුවොත්. එතකොට මේ අරියවංශ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මේ ලද යම් සිවුරකින් සතුට වීම. ලද යම් පිණ්ඩපාතයකින් සතුට වීම. ලද යම් සේනාසනයකින් බෙහෙත් ගිලන්පසයකින් සතුට වීම. එතකොට මේ හැම තැනම මේ ඊතරීතර, ඒ කියන්නේ ලද යම් දෙයකින්. තමන් බලාපොරොත්තු වෙන උත්කෘෂ්ඨ මට්ටම නෙමෙයි, ඉහළම මට්ටම නෙමෙයි. නමුත් දැනට යමක් ලැබිලා තියෙනවා. අන්නේ ලද දෙයින් සතුට වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් කතා කළොත් ඉතින් අපිට මේ ගිහි පින්වතුන් තමයි එතකොට මේ සිවුරු පිරිකර ආදිය ගෙනල්ලා දෙන්නේ. ඉතින් අපි අපිට ඕමනාම දේ ඉල්ලන්න ගියොත් ඒ අයගෙන් අපිට උත්කෘෂ්ඨ මට්ටමක්ම ඉල්ලන්න ගියොත් ඒ අපිට සලකන අපිට ගෙනල්ලා මේ ප්‍රත්‍ය සපේනේ දායක ආදීන් බොහොම පීඩාවට ලක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතරම භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා මේ ලැබෙන සිවුරකින් සතුටු වෙන්න. ඒ වගේමයි පිණ්ඩපාතයත්. අතීතයේ බහුල වශයෙන්ම ගමේ පිණ්ඩපාතය කරමින් බොහොම අල්පේච්ඡ ජීවිත ගත කරපු යුගයක්. එතකොට ඒ අවස්ථාවේදී මේ ගමේ ගෙයින් ගෙට පිණ්ඩපාතය යනකොට මොන වගේ පිණ්ඩපාතයක් මොන වගේ දානයක් මේ භික්ෂුන් වහන්සේට ලැබෙයිද කියලා මුලින් කියන්න බෑ. ඒ වගේමයි ඒකම නම් එදාට වළඳන්න තියෙන්නේ. මේ ලැබුණ දේ වළඳන්න සිද්ධ වෙනවා. මොකද වෙන දෙයක් වළඳ ගන්න එහෙම නැත්නම් වෙන දෙයක් ලබා ගන්න ක්‍රමයක් නැහැ. අපි හිතමු හුදේකලාව යම්සේ ගමක් ඇසුරු කරගෙන ආරණ්‍ය වාසීව ගත කරන භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් ඒ තමන්ගේ ආහාර පහසුකම් සලසා ගන්න පින්නපාතේ වැඩිහාම ඉතින් විවිධාකාර මට්ටම් වල ගෙවල් වලට ගිහාම වැඩිහාම ඒ ගෙවල් වලින් ලැබෙන දෙයකින් තමයි මේ තමන්ගේ ජීවිතේ එකට ගහගන්න තියෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මේ ලද යම් පින්නපාතයකින් සතුට වෙනවා. ඒ වගේමයි ඇතැම් වෙලාවට Tamanට ඉන්න ලැබෙන්නේ ඒ තරම්ම සුඛෝපභෝගී තැන්වල නෙමෙයි. ඒ තරම්ම කයට සුව සුව පහසු තැන්වල නෙමෙයි. මේ විදිහට මේ ලැබුණ සේනාසනයකින් සතුට වෙන ගුණය බුදුරජාන් වහන්සේ විශේෂයෙන් අගය කරනවා. ඒ වගේමයි ගිලම්පස වේවා, බෙහෙත් පිරිකර වේවා මේ සියලුම අපේ සාමාන්‍ය එදිනදා ජීවිතයේදී ජීවිතේ ගැට ගන්න දෙන මේ විවිධාකාර ප්‍රත්‍යයන් ලද පමණින් සතුරු වීමේ ගුණය ධ්‍රයන් වහන්සේ මේ සූත්‍රයේදී විශේෂයෙන් අවධාරණය කරනවා. යම්සි භික්ෂුන් වහන්සේ කෙනෙක් අපි තුමු මොකක් හරි හේතුවක් නිසා තමන්ට ඒ ලැබෙන සිවුරු වල ස්වභාවය ප්‍රමාණවත් නොවෙලා ප්‍රමාණවත් නොවි පිණ්ඩපාතයේ ඒ රසය ප්‍රමාණවත් නොවි සේනාසන ආදියේ ඒ තියෙන මට්ටම ප්‍රමාණවත් නොවි ඊටාම ඉහළ මට්ටම් හොයන්න ගියොත් ඇතැම් වෙලාවට භික්ෂූත්වයට නොගැලපෙන දේවල් ඒ භික්ෂුන් වහන්සේ අතින් සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි සාමාන්‍යයෙන් ධර්මයේ සමා මේ සඳහන් වෙන්නේ අර විවිධාකාර වැරදි දිවි පෙවෙත්වලට අනේසනයන්ට ලක් වෙමින් අන්න භික්ෂු ජීවිතය කෙලෙසෙන්න පටන් ගන්නවා. මොකද මේ ලාභ සත්කාර හොයන්න ගිහිල්ලා. ඒකයි බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ මේ ආර්ය වංශයේ එහෙම දෙයක් නැහැ. බුදුරජාන් වහන්සේලාගේ වංශයේ ආර්යයන් වහන්සේලාගේ වංශයේ එහෙම මේ ලොකු ලොකු දේවල් හොයාගෙන යන පිළිවෙතක් නැහැ. ලැබුණු දෙයින් සතුටු වෙන පිළිවෙතකුයි තියෙන්නේ. එතනින් අතර වෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලද දෙහින් සතුට වෙන ගුණයත් අනිත් අයටත් කියනවලු. ඒ වගේමයි අපි හිතමු තමන් ඔන්න සිවුරක්, පින්නපාතයක්, එහෙම නැත්නම් සේනසුණක් බලාපොරොත්තුෙන් ඉඳලත් ඒ දේ ලැබුණේ නැත්නම් ඒත් හිතේ සිත් ඇවුලක් ඇති කරගන්නේ නැතුළු න පරිතස්සති කියන වචනේ භාවිතා වෙනවා. ඒ කියන්නේ මේ උවමනා කරන මට්ටම නොලැබුණත් ඒකෙන් හිත ඇවුලක් ඇති කරගන්නේ නැහැ. එතකොට පින්වත්නි අපිට තේරෙනවා දැන් මේ භික්ෂුන් වහන්සේලාට අදාළව මේ දේවල් කිව්වත් ගිහි ජීවිතේදී මේවා ඒ අන්දමින්ම සිද්ධ වෙනවා. දැන් ඇතැම් වෙලාවට අපි විවිධාකාර මට්ටම් වලින් විවිධාකාර දේවල් බලාපොරොත්තු වෙනවා. අපිට ඉහළම මට්ටමින් රැකියාවක් බලාපොරොත්තු වෙනවා. ඉහළම මට්ටමින් අධ්‍යාපනයක් බලාපොරොත්තු වෙනවා. ඉහළම මට්ටමින් අපේ දෙමව්පියෝ අපිට උගන්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉහළම මට්ටමින් අපේ නිවෙස් ආදී ඉදිකර ගන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට අපේ අපේක්ෂාවන් තියෙන්නේ බොහොම ඉහළ මට්ටම්වල. ඉතින් මේ විදිහට නම් කටයුතු කරන්නේ අපිට හරි අමාරුයි මේ ලැබිච්ච දෙයින් සතුටු වෙන්න. අපේ දෙමව්පිය කොයිතරම් වෙර වීරිය දරලා කැපවීමකින් අපිට යමක් ගෙනල්ලා දුන්නත් අපිට යමක් සපයලා දුන්නත් දායාද වශයෙන් දුන්නත් අපිට ඒකෙන් සතුටු වෙන්න බැරි නම් ඒ අයගේ ඒ ගුණයට අපිට සලකන්න බැරි නම් එතන තියෙන එක්තරා අන්දමකින් අපේම තියෙන අතෘප්තිකර බවක්. ඒ වගේමයි අපි හිතමු යම් අවස්ථාවක යමක් ලැබුණා. අන්නේ ලැබුණට පස්සෙත් මොන වගේ ක්‍රමයකටද ඒ ලැබුණ දෙයට පිළිපදින්නේ කියන එකත් මේ සූත්‍රයේදී හරි ලස්සනට පැහැදිලි කරනවා. අපි හිතමු භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් බලාපොරොත්තුෙන් හිටියා යම්කිසි වටිනා සිවුරක්. ඔන්න ඒ සිවුර ලැබුණා. ඒ ලැබුණාම බුදුරජාන් වහන්සේ කියනවා ඒ සිවුර පරිභෝග කරන්නේ අගතිතෝ. අගතිතෝ කියලා කියන්නේ ඒ සිවුරට ඇලෙන්න යන්නේ නැහැ. දැන් අපිට යමක් හොඳ යමක් ලැබුණාම ඉතින් ඔය ගැනමයි හිතෙන්නේ. ඒ ඔස්සේමයි හිත දුවන්නේ. අන්න ඒ අපි ලද දෙයට අන්න ඇලිලා. ඒ ඔස්සේම නම් අපේ සිතුවිලි දිගහැරෙන්නේ. ඒ කියන්නේ අර ලැබිච්ච දෙයට ඔන්න ලොකු ඇල්මක් අපේ හිතේ ඇති වෙලා. ඒ හරහයි ඔන්න දැන් හොගාලා සිතුවිලි පහළ වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ ලද දෙයටත් ඇල්මක් නැහැ. අගතිතෝ. ඊළඟට කියනවා අමුච්චිතෝ. මේ ලද දෙයින් මුලා වෙන්නේ අන්න ඇලිලා ඊළඟට ඉන් එහාටත් ගිහිල්ලා ඇතැම් වෙලාවට මුලා වෙන මට්ටමකටත් එනවා. දැන් අපි ගිහි ජීවිතේ වුණත් අපි දැන් ඇඳුමක් එහෙම අලුතෙන් ලැබුණොත් අපිම ගිහිල්ලා තෝරගත්තොත් ඉතින් ඔය ඇඳුමමයි හැමතැනම අඳින්නේ. මොකද අර කලින් තිබිච්ච ඇඳුම් වඩා බොහොම ප්‍රියමනාපයි. අපේ හිත ඇද බැඳගෙන තියෙනවා. ඒ ඇඳුම හරහාම අපි ඔන්න මුලා වෙලා. ඊළඟට කියනවා අනජ්ජාපන්නෝ මේ ලද දෙයට අන්න මුලා වෙලා එතනිනුත් එහාට ගිහිල්ලා අන්න වහල් වෙලා. මේ ලද දෙය ඔස්සේම අපි දුවගෙන යනවා අපි ඒක බදා ගන්න යනවා උපාදාන කරනවා අනිත් ඇයටත් තින් යම්සි මොනා හරි ඔය දෙයට වුණා නම් අන්න අපි ගහ මරා ගන්න යනවා. ඒකටම වහල් වෙලා ලැබිච්ච දෙයට ඔන්න වහල් වෙලා. නමුත් බුදුරජාන් වහන්සේ කියන මාර්ගයේදී මේ අවස්ථා තුනම වෙනුවට බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ලද දේහිත් ආදීනව දස්සාවි නිස්සන්න පඤ්ඤෝ පරිබුඤ්ජති. මේ ලද දෙයත් බොහොම ටික කාලයයි. ටික කාලයක් මට දැන් මේකේ ඇල්මක් තිබුණාට ටික කාලයක් මේකේ මේ නැවුම් බවක් අලුත් බවක් තිබුණට තව ටික කාලයක් යනකොට මේකත් අර පරණ ඇඳුමේ මට්ටමටමපත් වෙනවා. පරණ තිබිච්ච නිවස තත්ත්වයටමපත් වෙනවා. එහෙම නැත්නම් පරණ අර ඊයේ වළඳපු දේබාවටම මේ අද ලැබිච්ච ප්‍රණීත භෝජනයත්පත් වෙනවා. මේ විදිහට අපිට පුළුවන් නම් මේ අපි මේ දේවල් පරිහරණය කරන්නේ හුදෙක් අපේ මේ ජීවිතය පවත්වා ගැනීම සඳහා පමණක් කියලා ඒ අවබෝධය මත අපිට කටයුතු කරන්න පුළුවන් නම් අපි අර තරම් ඒකට මුලා වෙලා ඒ තුලම බැසගෙන ඒකටම වහල් වෙන ස්වරූපයෙන් අපිට මිදෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ අපිට යමක් ලැබුණත් ඒ ලද දෙෙහි ලොල් නොවි ඒකට ගැති නොවි ඒට වහල් නොවි ජීවත් විය යුතුයි කියලා. ඊටත් එහාට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ ආදීනව දස්සාවි. මේ දෙයට පසු කාලයකදී මොකද වෙන්නේ? මේකත් බොහොම ජරා ජීර්ණ වෙලා අවලස්සන වෙලා යනව නේද? nissarana pañño paribuñjati. මේක මේ තමන්ගේ යම් ගුණයක් දිනු කරගැනීමේ ප්‍රයෝජනය සඳහා ඔන්න පාවිච්චි කරනවා. ඌමනා ඕනම අවස්ථාවකදී ඒක පැත්තකින් තියන්න පුළුවන්. බැඳිලා නැහැ. මෙබඳු ඊටාම එකාත්තකින් හරිම පරිණත ක්‍රමයක් තමයි බුදුරජාන් වහන්සේ මේ ලැබුණ දේක පවා පෙන්වලා දෙන්නේ. මුලින් පෙන්නනවා මේ විවිධාකාර දේවල් ලබා ගන්න වැරදි ක්‍රම උපායන් පාවිච්චි කරන්න එපා කියන එක. Tamanට උවමනා දේ ලැබුණේ නැත්නම් ඒත් හිත ඇවුලති කරගන්න එපා කියන එකත් මතක් කරනවා. ඊළඟට Tamanට උවමනා දේ ලැබුණා නම් ඒ ලැබਿੱද්ද දෙයටත් මුලා නොවි එහි ඕන්ට වඩා ගැලෙන්න යන්නේ නැතුව බොහෝම ඒකේ තියෙන මේ ආදීනව දකිමින් මේකත් අනිත්‍යත්වයට පත් වෙනවා නේද? බොහෝම ජරා දීර්ණ වෙලා මේකටත් යනව නේද කියන ඒ අනිත්‍යත්වයේ දකිමින් යන පරිභෝග කරන ආකාරය බුදුරජාන් වහන්සේ මතක් කරනවා. ඇත්තරම් පින්වත්නි බුදුරජාන් වහන්සේ මේ පැවිද්දන්ව විතරක්ම අරබහාව දේශනා කරපු තැන් නෙමෙයි. නමුත් ගිහි පින්වතුන්ගේ ජීවිත අරබහාත් මේ කාරණාව පැහැදිලිවම කියලා තියෙනවා. ඇතම් සූත්‍රයක එනවා දැන් සාමාන්‍යයෙන් අධාර්මික ක්‍රමවලින් ධනය උපයන ගිහි ජීවිතයකට වඩා බුදුරජාන් වහන්සේ ප්‍රශංසා කරනවා අගය කරනවා ධාර්මිකව ධනය උපයන ගිහි ජීවිතයක්. දැන් ගිහි ජීවිතවල ඉතින් අපි දන්නවා අපිට යම් ආදායම් මාර්ගයක් අවශ්‍යයි. එතකොට මේ ආදායම් මාර්ගයේ ලබන ක්‍රමය ධාර්මික නම් අන්න ඒ ඒ ධාර්මික බව ඒ තැනත්තාට ප්‍රශංසා කරන්න වටින දෙයක්. ඊළඟට බුදුරහමඳුර කියනවා මේ ධාර්මිකව ධනෙ ඉපයුවත් ඒ තැනැත්තා ඒක පරිභෝග කරන්නේ නැත්නම් ඒකෙන් සතුටු වෙන්නේ නැත්නම් අන්න එතන තියෙන අඩුවක්. නමුත් තමන් ලැබපු ඒ ධාර්මික ධනයෙන් තමන් සතුටු වෙනවා නම් තමන්ගේ අමුදරුවන් එක්ක සතුටු වෙනවා නම් අන්න ඒ තැනැත්තා ප්‍රශංසා ලැබිය යුතුයි. මොකද එයා ධාර්මිකව ධනයක් ඉපයුවා. ඒක තමන්ගේ අනුන්ගේත් යහපතට යදෙව්වා. තමන්ගේ ඥාතීන්ගේ මිත්‍රයෙක්ගේ යමෝමනාවක් තියෙන වෙලාවේදී අන්න ඒක ඉදිරිපත් කළා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ධනය ධාර්මිකයේ උපයලා ඒ ලැබපු ධනයෙන් සතුටු වෙලා අනිත් අය ඒක බෙදා හදාගෙන ජීවත් වීමේ වටිනකම මතක් කරනවා. එතකොට අපිට තේරෙනවා ඉතින් මේ විදිහට නැතිව අධාර්මිකව ධනයක් උපයලා අනිත් අයත් එක බෙදාගත්තත් ඒක නිවැරදි නෑ. අධාර්මිකව ධනයක් උපයලා තමනුත් පරිභෝග නොකර අනුන්ටත් පරිභෝග නොකර මසුරුකමින් රැස් කරත් ඒකිනුත් තේරුමක් නැහැ. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන පාරේදී අපිට සරලවම තේරුම් ගන්න පුළුවන් මේ ධාර්මිකව ධන වේපීමත් ඒකෙන් අපි සතුටු වීමත් අනුන්වත් හැකිපමණින් සතුටු කිරීමත් බුදුරජාන් වහන්සේ අගය කළා තියෙනවා. ඒ වගේමයි ඒ ධනයෙන් අපිට හැකි හැකියාවක් තියෙනවා නම් දන්න පින්නට දෙන්න ඒකත් අගය කළා තියෙනවා. හැබැයි පින්වත්නි එතනින් නතර නොවි බුදුරජාන් වහන්සේ කියනවා මේ ලැබපු ධනය අන්න එතනත් ආදීනව දස්සාවි. මේ ධනයත් මට අද ලැබුණට යම් යම් කහේතු කාරණා නිසා හෙට නොලැබී යන්න පුළුවන්. ඒ වගේමයි මම මගේ යම් යම් දක්ෂතා හරහා මේක උපයා ගත්තත් යම් යම් හේතුන් හරහා මේක මට නොලැබී යන්න පුළුවන්. ඒ වගේමයි මේ ධනය මගේ මේ ජීවිතය රැකගන්නයි මේ උපයගත්තේ. එහෙම නැතුව මේ හරහා මාන්නයක් අහංකාරකමක් ගොඩනගා ගන්න නෙමෙයි. ඒ ලැබපු ධනයටත් අන්න මුලා නොවි ඒකේ බැස ගන්න නැතුව ඕන්ට වඩා ඇලෙන්නේ නැතුව ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති අන්න එතරත් ඒ වචන ටිකම පාවිච්චි කරනවා බුදුරජාන් වහන්සේ කියන්නේ අපි මේ උපේන ධනේ පවා බුදුරහමඳුරෝ පෙන්වන්නේ ඒ අවශ්‍යතාවය සලකලා අන්න පාවිච්චි කරනවා අනවශ්‍ය විදිහට මේක බදාගෙන වැළඳගෙන ඉන්න ස්වરૂපයක් නෙමෙයි මතක් කරන්නේ එතකොට පින්වත්නි මේ සාමාන්‍ය අපේ ජීවිත ගත වෙන ආකාරය ඇත්තටම දහමේ එක්තරා يعني මේ සාමාන්‍ය ගිහි ජීවිතේ හැර යන්න තරම් මිනිස්සුන්ට හේතු හේතු වෙච්ච කාරණාවක් වෙලා තියෙනවා. දැන් දහමේ සඳහන් වෙනවා ඔය රට්ටපාල සූත්‍රයේ වගේ ඒ රට්ටපාල කියන ඊටාම භෝග බහුල බොහෝම ධනවත් පවුලක ඉපදිච්ච දරුවා තේරුම් ගන්නවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට සවන් දීලා මේ ලෝකයේ තියෙන එක්තරා ස්වરૂපයක් එක්තරා රටාවක් ඒක එන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මෙන්න බොහොම තදින් ඒ රට්ටපාල කුමාරයාගේ හිතට කාවැදිච්ච දෙයක් මේ ලෝකේ තියෙන ස්වභාවය ඌනෝ ඌනෝ කියන්නේ හැම තිස්සෙම මදි කොයි තරම් තිබුණත් මදි දැන් අපේ ජීවිතවලම අරන් බලන්න අපිට සාමාන්‍යයෙන් ඉතින් යමක් කමක් තියෙනවා නම් අපි ඒ මදි කමක් තමයි අපිට තියෙන්නේ. ඇත්ත වශයෙන් Tamanට ගෙයක් දොරක් තියෙනවා, රැකියාවක් තියෙනවා. සාමාන්‍ය පරිමින් පරිදි ඉතින් Tamanගේ අමුදරුවෝ රැකිනවා. ඉතින් මේ විදිහට අපි ගිහි ජීවිත ගත කරද්දී ඒ තෘප්තිමත් දවක් නෑ. මොකද්දෝ අඩුවක් තියෙනවා. ඉතින් අපිට හොඳ රැකියාවක්, හොඳ අධ්‍යාපනයක් ලැබුණා නම් අපිට ඉතින් සමාහලාට මේ රට හොඳ නැත්නම් අපි ඊළඟ රටකට වෙනත් රටකට යන මට්ටමකට අන්න අප්තෘප්ති කරයි. ඌනෝ ලෝකෝ. මේ ලෝකේ හැමදාම පුදුම විදිහට මේ අඩුවක් තියෙනවා. අතිත්තෝ හරිම අප්තෘප්ති කරයි. කොයිතරම් ලැබුණත් මදි. රජ කෙනෙක් වුණත් ඉහළම රජ සම්පත් වින්දත් මේ තමන්ගේ රාජ්‍යයෙන් සතුට නොවි යම්සි අවස්ථාවක වෙනත් රාජ්‍යයක් ආක්‍රමණය කළා ඒකත් අත්පත් කරගන්න පුළුවන් නම් අන්න ඒකත් කරනවා. ඊටාම බලවතෙක් බොහොම බලවත්ව යම් ප්‍රදේශයක සිටියත් ඊළඟ ප්‍රදේශයක් අත්පත් කරගෙන ඒකත් මේ රැක අල්ලගන්න පුළුවන් නම් ඒකත් කරනවා. ඉතින් ඒ වගේ අපේ ජීවිතවලත් අපිත් යම් රැකියාවක නිරත වෙලා යම් ධනයක් ඉපෙව්වත් තව මොකක් හරි කළා තවත් උපය ගන්න පුළුවන් නම් අන්න ඒකත් කරනවා. ඉතින් ওই වගේ අපේ මේ ජීවිත හරිම අප්‍රුප්තිකර බවකින් පිරලා තියෙන්නේ. ඉතින් මේ රට්ටපාල කුමාරයා ඊළඟට දකිනවා තණ්හා දාසෝ. මේ මිනිස්සයෝ තණ්හාවට දාස වෙලා කටයුතු කරන්නේ. ඉතින් මේ රට්ටපාල කුමාරයා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ගාව පැවිදි වෙලා මහරහත් පදවියට පත් වුණාට පස්සේ හරියට නිකන් සංවේගයෙන් වගේ ප්‍රකාශ කරනවා ගාතාවකින් රාජාච අඤ්ඤේච බහූ මනුස්සා අවීත තණ්හං මරණං උපෙන්ති ඌනාව හුත්වාන ජහන්ති දේහං කාමේහි ලෝකම්හි න අත්ති තින්ති න අත්ති තිත්ති මේකේ තේරුම ගත්තොත් දැන් මේ රජවරු බොහෝ මිනිස්සයෝ මරණයටපත් වෙන්නේ තණ්හාව ඡය නොකර ඒ වගේම බොහොම අප්තෘප්තිකරව බොහෝ වැඩ කටයුතු කරන්න තිබියදීම අන්න එයාගේ මේ දේහය පැත්තකට දානවා. දේහය අතහැරලා යනවා. මරණයටපත් වෙනවා. කාමේහි ලෝකම්හි න අත්තිතිත්ති. ඒ නිසා මේ කාමයන් සොයා යන ගමනේ කිසිසේත්ම තෘප්තිකර භාවයක්, සම්තෘප්තිකර භාවයක් නම් මේ ලෝකේ නැත. කියලා එක්තරා අන්දමකින් සංවේගයෙන් වගේ මේ රට්ටපාල මහරහතන් වහන්සේ සඳහන් කරනවා. දැන් පින්වත්නි අපි මැරෙන මොහොතේදී කල්පනා කරලා බලන්න අපි කරන්න තිබිච්ච වැඩ සියල්ල අවසන් කරලාද මැරෙන්නේ? අපේ දරුවන් සම්බන්ධයෙන්, දෙමව්පියන් සම්බන්ධයෙන්, රැකියාවන් සම්බන්ධයෙන්, රටතොට සම්බන්ධයෙන් මේ විවිධාකාර දේවල් සම්බන්ධයෙන් ඔන්න අපි අල්ලගෙන ඉන්නවා මෙන්න මේ මේ මේ දේ කරන්න ඕනේ. මට මෙන්න මේ මේ තත්වයන්ටපත් වෙන්න ඕනේ. දැන් මේ සියල්ලපත් වෙලා තෘප්තිමත් වෙලාද අපි මැරෙන්නේ. නමුත් එහෙම මරණයටපත් වීමක් නැහැ. අපි හැමතිස්සෙම මොනා හරි තව අරකක් කරගන්න ඕනේ මේකක් කරගන්න ඕනේ කියලා ඉන්න අතරෙම තමයි දන්නේම නැතුව මායя ඇවිල්ලා අපි එක්කගෙන යන්නේ. එතකොට මේ බොහෝ වැඩ තිබියදීම ඔන්න මරණයටපත් වෙනවා. බොහෝ වැඩ කටයුතු කරන්න තිබියදීම අපිට මෙලව හැරයන්නත් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට මේ රටපාල මහරහතන් වහන්සේ කියන්නේ මේ මිනිස්සයෝ මේ තණ්හාව නිසාම අප්තෘප්ති කරයි. කවදාවත් සතුටින් නෙමෙයි ගත කරන්නේ. අපිට මේ භාවනා ජීවිතයේදී එකතකින් මේ අතෘප්තිකර බව මතුවෙන්න පුළුවන්. දැන් ඇතැම් වෙලාවට භවනා කරනවා කරනවා කරනවා හුස්ම දිහාම බලන් ඉන්නවා. ඉතින් කෙනෙක් හිතනවා මේ හුලන් දිහා බලලා මොකද්ද වෙන්නේ? කාටද හරි ගියේ? අර ලුකසන්නාංශය අහන්න වගේ. එතකොට ඔතනත් ඔන්න අතෘප්තිකර බවක් ඇති වෙනවා. මොකද දැන් කාලයක් තිස්සේ ආනාපාන සතිය වඩනවා. පිම්බීම හැකිලිම වඩනවා. ඉතින් හම්බ වෙච්ච දෙයක් නැහැ. ඉතින් අපි හැමතිස්සෙම අර අපි කලිනුත් මතක් කළා කරගත්තා වගේ අපි යමක් කරන්නේ තවත් යමක් බලාපොරොත්තුෙන්. ගිහි ජීවිතේ නම් ඒ විදිහටමයි ගත වෙන්නේ. අපි යමක් දෙන්නේ තව යමක් බලාපොරොත්තුෙන්. යමක් කරන්නේ ඒකෙන් ලොකු ප්‍රතිලාභයක් බලාපොරොත්තුෙන්. ඉතින් අපි භාවනාවටත් ඔය න්‍යායම දාන්න උත්සාහ කරනවා. අපි ඉතින් භාවනා වැඩසටහනකට සහභාගී වෙන්නේ ඒකෙන් යමක් බලාපොරොත්තුෙන්. ඉතින් මේ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැත්නම් ඔන්න අපතෘප්ති කරයි. හිත අසහනයටපත් වෙනවා. නමුත් පින්වත්නි අපි මේ කතා කරන මාතෘකාවේදී සන්තුට්ඨිය කියන ගුණය, ලද දෙයින් සතුට වෙන ගුණය අපිට මේකට එක් කරගන්න පුළුවන් නම් අපිට අද පුළුවන් නම් හුස්ම රැල්ලක් බලලා ආස්වාස ප්‍රස්වාසයක් බලලා මේ සිහිය පිහිටව ගන්න. අපිට අන්න එතන සතුරු වෙන්න හැකියාවක් තියෙනවා. අපි ඊයට වඩා අද හුස්ම රැලි කීපයක් බලාගත්ත නේද සතිමත් වුණා නේද කියලා අන්න බොහොම එක්තරා අන්දමකින් අහිංසක සතුටක් භුක්තිඳ ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේමයි අපි කලින්ට වඩා දැන් සතියෙන් අනිත් කටයුතු කරනවා කියලා අපිට සතුටු වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේමයි අපි කලින්ට වඩා දැන් යම් පමණක සීලයක් ආරක්ෂා කරනවා කියලා සතුටු වෙන්න පුළුවන්. අතීතයේදී නම් මම මේ තරම් සැලකිල්ලෙන් මේ කටයුතු කළේ නැහැ. දැන් නම් මම හැකි පමණින් කය වචනේ හික්මවාගෙන කටයුතු කරනවා කියලා අපේ මේ රකින්න සීලය සම්බන්ධයෙන්ම සතුටු වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතමු කෙනෙක් මේ භාවනාව කරගෙන යනකොට හොඳට හුස්ම රැල්ල ප්‍රකට වෙලා මේකේ හොඳට මුලුල්ලම දකිමින් ගත කරන වෙලාවේදී ඔන්න මේක කාලයක් තිස්සේ කරනවා කරනවා නමුත් ලැබිච්ච දෙයක් ඒ තරම්ම නැත්තම් ඔන්න එතන අතහැරලා දාන්න හිතෙන මට්ටමක් එන්න පුළුවන්. නමුත් අර කලින් යම් පමණකින් මතු පිටින් කරපු මේ මෙනෙහි කිරීමක් එහෙම නැත්නම් මතු පිටින් කරපු ස්පර්ශ කිරීමක් එහා ගිහිල්ලා දැන් සම්පූර්ණ ආස්වාසයම දැක ගන්න පුළුවන් නම් සම්පූර්ණ ප්‍රස්වාසයම දැක ගන්න පුළුවන් නම් මෙන්න මේකේ පවා අපිට සතුරු වෙන්න පුළුවන් නම් අන්න පින්වත්නි අපිට සතුරු වෙන්න කාරණා තියෙනවා ඉතින් මේ භවනා ජීවිතයේදී අපි ලොකු දේවල් වලින්ම නම් සතුටු වෙන්න හදන්නේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි රහත් වෙලාම නම් අපි සතුටු වෙන්න හදන්නේ. හරිම අමාරුයි. මොකද ඊට මෙහා දහසකුත් දේවල් සතුටු වෙන්න කාරණා තියෙනවා. අපි අද මේ දවස් ගාණක් තිස්සේ බොහොම සාමූහිකව සමගියෙන් කටයුතු කිරීමමත් ලොකු සතුටු වෙන්න කාරණාවක්. ඒ වගේමයි අපි දැන් ගෙවල් වල හිටියානම් දහසකුත් එකක් වැඩ කටයුතු නිරත වැඩ කටයුතු වල නිරත වෙමින් අප්‍රමාණ අකුසල් සම්භාරයක් හිතට වැද්ද ගමින් තමයි ජීවත් වෙන්නේ. නමුත් අද අපි මේ සීලයක් සමාදන් වෙලා මේ වැඩසටහනක සහභාගී වෙලා කටයුතු කිරීම නිසාම අන්න අර රැස් වෙන්න තිබිච්ච අකුසල රාශියක් රැස් නොවි අන්න අපිට ලොකු පිහිටක් ඒ හරහත් ලැබිලා තියෙනවා. ඒකිනුත් අපිට සතුරු වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේමයි කෙනෙක් මේ මට්ටම ඉක්මගෙන ඉක්මවා ගිහිල්ලා අපි තුමු අරමුණක් ගෙවිලා ඔන්න ඒ තරම් අරමුණක් නැති ස්වභාවයේදී හිතට හොඳින් පතිත වෙලා තියෙන්න අරමුණක් නොමැති වෙලාවේදී අපි අරමුණු දෙනවා කියලා කියන්නේත් අන්න අපි එතන සතුටු වෙලා නැහැ තෘප්තිමත් වෙලා නැහැ අපිට ඕනේ යමක් කරන්න අපිට ඕනේ යම් අරමුණක් දෙන්න හැබැයි අපි ආපු අරමුණ ගෙවිලා ගිහිල්ලා අන්න එතෙන්දිත් පින්වත්නි අපිට මේ සම්පෘප්තිකර බව එතෙන්දිත් මේ සතුට ලද දෙයින් සතුට වීම කියන මේ ගුණය අපිට එතෙන්ට එකතු කරගන්න පුළුවන් නම් අන්න අපි වෙන දෙයක් එකතු නොකරත් වෙන අරමුණක් නොදිත් මේ ගිය පාරේම දැන් අරමුණ ගෙවිලා ගිහිල්ලත් බොහොම නිශ්ශබ්දව නිහඬව ඒ මට්ටමේම අපි ඉන්නවා. මොකද අපි එතන තෘප්තිමත්. හරිය නිකන් සියල්ල ලැබුණා වගේ. ඊළඟට ඒටත් එහා ගිහිල්ලා යම්සි කෙනෙක් හොඳට නිසංසල ස්වභාවයක් හිතේ විවේක ස්වභාවයක් අත්දකිනවා නම් මේ ලබන අත්දැකීම ඇත්තටම මේ හිතේ සතුට ඇති කරගන්නේ නැතුව මේ අත්දැකීම තව තව වර්ධනය කරගන්න හරිම අමාරුයි. මොකද අපි මේ මේ ලබන විවේකය, ශාන්ත බව සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන විවිධ අර එදිනදා ජීවිතයේ තියෙන ඉහවහාගේ සතුටක් නෙමෙයි. මොකද ධර්මයේ නිතරම ගැඹුරට යන්න ගැඹුරට යන්න ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න උපේක්ෂාව තමයි බුදුරජාන් වහන්සේ අගය කරලා තියෙන්නේ. දැන් ඇතම් සූත්‍රයක එහෙම සඳහන් වෙනවා. දැන් තමන්ගේ හිතේ ලොකු කැමැත්තක් යම්සේ අරමුණක් නිසා ඇති වෙනවා. ලොකු ප්‍රීතියක් හටගන්නවා. ලොකු සතුටක් හටගන්නවා. නමුත් ඒ තැනත්ත කල්පනා කරනවලු ඉතින් මේ විදිහට ඉහ වහාගිය ප්‍රීතියක් හිතේ ඇති වුනහම මම අර තරම් උත්කෘෂ්ඨ මට්ටමේ බුදුරජාන් වහන්සේ අනුමත කරපු අගය කරපු ඒ උපේක්ෂාවෙන් ඈත් වෙනවා. ඒ නිසා ඒ බව හිතලා අර හිත ඉහවහා යන සතුටින් හිත මුදවගෙන අන්න උපේක්ෂා මට්ටමකට ගන්නවලු. ඊළඟට හිත දුකටපත් වෙනවා. යම්කිසි කාරණාවක් නිසා හිත වැළපෙන්න පටන් ගන්නවා. එතෙන්දෙත් කල්පනා කරනවලු ඉතින් මෙබඳු මෙබඳු මට්ටමක මේ විදිහට මගේ හිත දුකටපත් වෙලා තියෙනවා නම් අන්න මම උපේක්ෂාවෙන් ඈත් වෙනවා. කියලා එයා ෂණිකවම මේ උපේක්ෂාවට හිත ගන්නවලු. හේතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. එහෙමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අපි මේ උපේක්ෂාව එක්තරා අන්දමකින් ටික ටික ප්‍රගුණ කළ යුතු වෙනවා. ඒකයි ධර්ම මාර්ගයේ ක්‍රමානුකූලව ඉදිරියට යනකොට මුලදී නොතිබුණත් දැන් මුල් මට්ටම් වලදී සතියට මුල් තැනක් දෙනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් මේ සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා වශයෙන් ඔන්න ගුණ ධර්මයන් තව අපිට හම්බ වෙනවා. ඒවා හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඊට එහාට යනකොට ඔන්න ඊට වඩා බොහොම පරිණත මට්ටමේ තියෙන තව ගුණයක් මේකට එකතු වෙනවා බොජ්ජංග ධර්මවලදී උපේක්ෂා බොජ්ජංගය කියලා. එතකොට මේ උපේක්ෂාව ඇත්තටම මේ ප්‍රඥාව දියුණු වෙන එක අතකින් තෝතැන්න වගේ. ප්‍රඥාව දියුණු වෙන වපසරිය වගේ තමයි මේ උපේක්ෂාව කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේලා උපේක්ෂාව මුල් කරගෙනම මේ ධර්ම මාර්ගයක් විස්තර කරන්නේ. දැන් සාමාන්‍යයෙන් වේදනානුපස්සනාවක් විස්තර කරනකොට සාමාන්‍යයෙන් කියන්නේ අපේ හිත ලොකු සැප වේදනාවක ඉන්නවා නම් ඒ අවස්ථාවේදී හිත මුලා වුණොත් ඔන්න රාගානුසයක් වැඩෙනවා. දුක් වේදනාවක බොහොම හිත ගැටිලා දුක්ඛිත වෙලා ඒකට ද්වේෂ පහළ කරමින් ඉන්නවා නම් දේශය පහළ කරමින් ඉන්නවා නම් අන්න දුක් වේදනාව හරහා පටිඝානුසයක් වැඩෙනවා. නමුත් ඇතම් කෙනෙක් උපේක්ෂාවෙන් ඉන්නවා නම් හැබැයි ඒ උපේක්ෂාවේ කිසිම රසයක් තේරෙන්නේ නැත්නම් එතන සතුටක් නැත්නම් අන්න ඒ හරහා අවිජ්ජානුසය වැඩෙනවා. එතකොට පින්වත්නි අපි මේ සාමාන්‍යයෙන් ඉදිරියට අරගෙන භාවනා කරන සියලුම භාවනා අරමුණු බහුලව තියෙන උපේක්ෂා පැත්තේ අපි හුස්ම රැල්ලක් ගත්තත් මේ හුස්ම රැල්ලේ නැහැ අර සාමාන්‍ය කාම අරමුණක වගේ හිත දවන ස්වභාවයක් හිත අලවා ගන්න ස්වභාවයක් ඒ අරමුණේ නැහැ. ඒ වගේමයි හිත ගැටෙන ස්වභාවයකුත් ඒ හරහා හිත ග්‍රහණය කරන ස්වභාවයකුත් මේ අරමුණේ නැහැ. නමුත් මේ අපි භාවනාව සඳහා යොදා ගන්න සියලුම අරමුණු ඇත්ත වශයෙන්ම බොහොම උපේක්ෂා සහගත මධ්‍යස්ථ අරමුණු. ඉතින් අපි තුල මේ සන්තුට්ඨි කියන ගුණය නැත්තම් අපිට හරි අමාරුයි මේ උපේක්ෂා සහගත අරමුණක හිත පවත්වන්න. මොකද හිත දුවන්නේම සතුට හොයාගෙන. හිත දුවන්නේම සැප හොයාගෙන. අපි මේ පොඩ්ඩක් සැප හොයාගෙන යන ගතියෙන් අයින් වෙලා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ බොහොම පරිණත මාර්ගයක යන්න මෝරපු මාර්ගයක යන්න අපි උත්සාහවත් වෙනවා නම් උපේක්ෂා පැත්තට තමයි නැඹුරු වෙන්න තියෙන්නේ. උපේක්ෂාවේ තමයි අන්න සතුටක් භුක්ති විඳින්න තියෙන්නේ.